ධර්මානුශාසනාව සුපින්නතුනි අද බ්‍රහස්පතින්දා රාත්‍රියේ ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කන්නිමහර වේණුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මෙල්සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු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 පින්නතුනේ මම අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ සත්‍යවිසුද්ධිය. මේ සත්‍යවිසුද්ධිය සම්බන්ධ එන සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ රත විනීත කියලා. මේ රත විනීත සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන සත්‍යවිසුද්ධිය පිරිසුදු වීම හතක් ගැන මේ පින්නතුන්ට ධර්ම දේශනා කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්ම විවරණය තමයි පසු කාලේනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ධර්ම දේශනා මේ සූත්‍ර දේශනාව බිහි වෙන්නේ. පින්නතනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ආරංචි වෙනවා මේ මන්තානිපුත්ත පුන්න කියලා මහරහතන් වහන්සේ නමක් ඊ타ත්ම චතුර විදියට ධර්මයේ දේශනා කරමින් ඊ타ත්ම ගැඹුරින් ඒ වගේම භාගතුන් වහන්සේගේ ධර්මය මනවින් දේශනා කරන උත්තමයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා. ඉතින් උන්වහන්සේට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 ඉතින් ඒ පිටිපස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා අන්දවණේට උන්වහන්සේත් අර මන්තානි පුත්‍ර පුන්න මහරහතන් වහන්සේට කරදරයක් කතාවක් මුකුත් නැතුව තවත් ගහක් මුලකට වෙලා වාඩි වෙලා රහත්ඵල සමාපත්තියට අරහත්ඵල සම්පත්තියට සමවැදෙලා ඉන්නවා. ඒතර මන්තානි පුත්‍ර මහරහතන් වහන්සේත් අරහත්ඵල සම්පත්තියට සමවැදෙලා ඉන්නවා තවත් ගහක් මුල. ඉතින් හැන්දෑ වෙලා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 තමයි පසේනදී කොසල් රජතුමා සවැත් නුවරේ ඉඳන් සාකත කියන නුවර තමන්ගේ ඥාතින් බලන්න යනවා නම් යනවා කියලා හිතන්න කියනවා. එතකොට විනීත රියදුරු විනෝත් විනීත ආශ්‍රය යදෝපු රතහසක් යොදා ගන්නවලු මේ නුවරේ ඉඳන් ඒ නුවරට යන්න. එතකොට එක රතයක ටික දුරක් ගිහිල්ලා බහිනවලු. බහැලා ඒ රතයෙන් බහැලා ඊළඟ රතේට නගිනවලු. ඒ රතේ ටික දුරක් ගිහිල්ලා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 දැන් අපි ගමනක් යනවා නම් ඔයයන්ෙන් අහනවා. හොඳට අහගෙන ඉන්න. දැන් ගමනක් යනවා. කොහේ හරි වන්දනාචාරිකාවක් යනවා කියන්නේ. දැන් එකපාරටම බස් එකට නගිනවාද බඩු මුට්ටු ටික එකතු කරගෙන අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන නගිනවාද? අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන නගින්නේ. ගමනක් යන්න ඕන වුණා. එකපාරටම බස් එකට නැග්ගම පස්සේ මොකද එහෙම නගින්න බෑනේ. අවශ්‍ය පසුබිමක් තියෙන්න ඕනේ. එහෙනම් පළවෙනි රතේ කියන්නේ සීල විසුද්ධිය.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 අපි මෙතන දකින්න ඕනේ පින්නතුනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කා ගැනවත් හොයන්න එපා. කවුරු ගැන හොයන්න කියලාද? තමන් ගැන. එහෙනම් තමන්ගේ ඉස්මතුනේ ඉඳන් දෙපතුල දක්වා දෙපතුලේ සිට ඉස්මතුන දක්වා පැවැත්මක් තියෙනවා. ඒකට කියන අපේ ජීවන පැවැත්ම. මේ ජීවන පැවැත්ම භාග්‍යතුන් වහන්සේ පළවෙනි සත්‍යයෙන් පෙළනවා මේ ජීවන පැවැත්ම දුකයි කියලා. ඒක වෙනස් කරන්න බෑ. කිසි කෙනෙකුට ඒක නෑ කියන්නත් බෑ.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 මෙන්න මේ නිවෙන්න ඕන කියන කෙනා තමයි පදනම ගාගත්ත කෙනාට තමයි ඊළඟ එකට යන්න හිතෙන්නේ. එහෙනම් එහෙනම් ශ්‍රද්ධාව ඇති වෙන්නේ ධර්මයේ තුලින් ධර්මයේ අවබෝධයෙන් අවබෝධයෙන් මේක දැපු දැකපු උත්තමයන් වහන්සේ කවුද? බුදුහාමුදුරුවෝ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති උන්වහන්සේ ගැන. එතකොට මේ ධර්මයේ තමා තුළින් නේද දැක්කේ පච්චත්තා වේදිතබ්බ. එතකොට මේ ඒ ගමන යන උත්තමයන් වහන්සේලා කවුද? සුපටිපන්න, උජුපටිපන්න ආදී උත්තමයන් වහන්සේලා.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 දැන් මෙතන ආර්ය ගත්තාම හුඟක් ගැඹුරුයි පින්නතුනේ. හුඟක් ගැඹුරුයි මම පොඩ්ඩක් කියලා දෙන්න. ඒ කියන්නේ නිවන් දැකීම සඳහා පමණයි සිල් දිව්‍ය ලෝක යන්න නෙවෙයි. සීලේ ආනිසංශයක් විදිහට දිව්‍ය ලෝක යනවා. නමුත් අපි දැන් මෙතන රකින්න සීලය කුමක් සඳහාද? නිර්වාණය සඳහා. පිරිසුදු වෙනවා ඒකට ඔක්කොම. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් සත්තු මරණ එක ප්‍රාණඝාතය මදුරුව මැරුවා වැරදිද නැද්ද? වැරදි නේද? එතකොට ඒක ප්‍රාණඝාතේ හරි. නමුත් ඔයිට වඩා ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙකුට තවත් ගැඹුරක් තියෙනවා. ඒ නිවන් දකින්න කැමති කෙනාට දේශනා කරපු එක ප්‍රාණඝාතේ. දැන් භික්ෂුන් වහන්සේට කියනවා බිම හරන්න එපා කියලා. දන්නවද උපසම්පදා භික්ෂුන් වලන්ට දේශනා කරලා තියෙන බුදුහාමුදුරු බිම හරන්න එපා කියලා. ඇයි ඒ? හ්ම්? පොළවේ කවුද ඉන්නේ? සත්තු ඉන්නව නේද? පණුව ඉන්නව නේද? ඇයි? පොළව හරලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ.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 හැබැයි කියන දේ අහලා යනවන්න එක්කෙනේ කරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. බුදුහාඳුර කියවා කොහාට යන්න කියලාද? අරඤ්ඤයට, රුක්කමූලයට, ශුඤ්ඤාගාරයට. ගිහිල්ලා යා කල්පනා කරන බුදුහාඳුර දේශනා කරන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. නේද? කය ඍජුව තියාගෙන සිහිය පවත්තන්න කියලා කියනවා. අපි තුන් ආස්වාන ආනපානයි කියලා. ආස්වාසි ප්‍රස්වාසි. දැන් එහෙම සිහිය පවත්තනකොට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 මග්ග ඥාන දර්ශනයේ සොද්දී ඊළඟට පටිපදාව මොකද්ද පටිපදාව නිර්වාණගාමි පටිපදාව උතනින් තමයි බොජ්ජංග ධර්මයන් ආදී සත්‍විස් බෝධිපාශික ධර්ම වැඩෙන්නේ ඥාන ටික පහළ වෙන්නේ ඒ ටික පහළ වුණාම අන්න ඥාන දර්ශන විසුද්ධිය කියන තැනටපත් වෙනවා ඒ ඥාන දර්ශන විසුද්ධිය තමයි මාර්ගඵල කියලා කියන්නේ ඥාන දර්ශන විසුද්ධියනුත් එහාට ගියාම මොකක්ද තියෙන්නේ නිර්වාණය නිර්වාණය ඒක තමයි අනුපාද ශේෂ නිර්වාණය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 සූත්‍ර දේශනායතනෙන් අවසානටපත් වෙන. එහෙනම් ඔය ඇත්තොත් මේ විදිහට සිත පිරිසිදු කරගෙන උතුම් වූ නිවනෙන් සැනසෙන්න මේ සියලු ශක්තියින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පවත්වනවා.